නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ නච පරං වික්ක වේතික්ඛෝ ධම්මේසු ධම්මානුපස්සී විහෙරති කතංච වික්ක වේතික්ඛෝ ධම්මේසු ධම්මානුපස්සී විහෙරති ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්ථංගමෝ ඉති වේදනායිති වේදනාය සමුදයෝ ඉති වේදනාය අත්ංගමෝ ඉති සංඥායිති සංඥානං සමුදයෝ ඉති සංඥාය අත්ංගමෝ ඉති සංඛාරායිති සංඛාරාණං සමුදයෝ ඉති සංඛාරාණං අත්ංගමෝ ඉති විඤ්ඤාණං ඉති විඤ්ඤාණස්ස සමුදයෝ ඉති විඤ්ඤාණස අත්ංගං හෝති අවසරණීය යෝගාසන මහා සම්පත්තන අවසරයි අද අපි සතිපට්ඨාන සූත්‍රයෙන් සම්බන්ධ කරගෙන 44 වෙනි වතාවතත් ණයක් ධර්මදේශනායි සූදානම් වෙන්නේ අද අපි ප්‍රවිෂ්ඨය ලබා ගන්නේ ස්කන්ධ පබ්බේ විඥාන ස්කන්ධයටයි එනිසාද චේතනා වෙච්ච කොටසේ ඒ විඥාන ස්කන්ධයටයි ස්කන්ධ පහ යනම මාතෘකාවකින් සබා ගන්න යෙදුණා එයින් අපි රූප ස්කන්ධය වේදනා ස්කන්ධය සංඥා ස්කන්ධය සංස්කාර ස්කන්ධය කියන කොටස් මේක ඉතර සතිවල ආසන්න කාලේ දේශනා කරන්න ඉදිරිපත් කරන්න යෙදුණා ගිය වතාවේ අවසාන කරමින් සිටියේ ඒ සංස්කාර ස්කන්ධය ගැනයි. එතනදී කාටත් වැටෙනවා ඒක ගොඩක් ගැඹුරු ධර්මයක් අතුලාන්තයක් ගැන සාකච්ඡා කරන කොටසක් ඒ විදිහට රූපයෙන් වේදනාවට වේදනාවෙන් සංඥාවට සංඥාවෙන් සංස්කාරයන් සංස්කාරයන්ගෙන් මේ අද විස්තර කරන්නා වූ විඥානයේ කියන තැනට එනකොට ඒ ක්‍රමික ගැඹුරක් එහෙම නැත්නම් අනුපූර්ව පිළිවෙලින් ඉන්දෙන්ට ඒ බුද්ධ ඥානයේ නැත්නම් ධර්මීයතාව ගැඹුර අලල් භාවය හොඳට විස්තර වෙනවා. ඒ නිසා මේ ධර්ම කොටස ගැන අහුම්කම් දෙනකොට වුණත් දෙවිදිහක ආකල්ප ඇති කරගන්න පුළුවන්. එකක් තමයි මෙච්චර ගැඹුරු කොටස අපට වැටහෙන්නේ නැත. ඒක අපට අදාළ නැත. ඒ නිසා මේ අධ්‍යයනය කිරීම හෝ මේ විචේ භාවනා කිරීම කිරීමට තරම් අපි භාග්‍යවන්ත නොවේ අපි පව් කරන්න පාපතර වශයෙන් කල්පනා කරලා ඊට වත්ත ගන්නටත් අනන්තවත් ඉඩ තියෙනවා. අනිත් එක තමයි මේ ධර්ම කොටා දවම්කම් දෙනකොට තමන්ගේ යම් කොටසක් සතිපට්ඨාන වශයෙන් කෝ ධර්මස්කන්ධ වශයෙන් අහලා කියන දේවල් වලට යම් ආලෝකයක් ලැබෙනකොට තමන් මේ ආගමික ජීවිතය හැඩගස්වා ගැනීමේදී යම් ආකල්ප විකල්ප තියාගෙන කරාන ඒ ආකල්ප ඒ විකල්ප ඒ නිස්සරණ ආදියාක හරි මේ ක්‍රමයෙන් මට අද මෙච්චරක් හරි මේක අවබෝධ කරගන්න ලැබුණා කියලා ඒ ධාරණ මට්ටමේදී එහෙම නැත්නම් චින්තාමේ මට්ටමේ සතුටක් නැත්නම් භාවනා කරනකොට ඒ කාය කාය කායන පස්සනාවකින් හෝ රූපස්කන්ධය වශයෙන් හෝ ඇතිවීම නැතිවීම වශයෙන් ඒ වාග්යයේ වේදනාවගේ ඇතිවීම නැතිවීම වගේ කියන ඕලාරික පැත්ත හෝ ප්‍රත්‍යක්ෂයට අහු වෙනකොට ලොකු සතුටක් උනන්දුවක් ඇති වෙනවා කියන්නේ. මේ දෙකම යෝගාචර ජීවිතයේට අත්‍යවශ්‍යයි. මේක මට බෑ මේක මට ගැඹුරයි කියලා ඒක ප්‍රාමාණික කරන කම්මැලි හිතන gati යෝග ජීවිතයේට එච්චරම දුර බැහැර දේවල් නෙවෙයි. අමහර වෙලාවල් වලට හොඳට මේ ධර්ම කොටස් මෙච්චර පැය ගණන් විස්තර කරන්න ඕනේ ඒක චිත්තක්ෂණයෙන් දෙකේ සමහරට ඒක පරියන්කේකදී පවා වැටෙනකොට මේ ලොකු සතුටක් ඇති වෙනවා කියලා. නමුත් සාමාන්‍ය යෝග ජීවිතය ගත කරන්නේ මේ දෙක මැද. වරින් වර අර වගේ බොහෝම බරසාර විදියට ධර්මය ගැන කල්පනා කරලා අපි පාවතරයි නැත්නම් අපේ අතින් අනුපාඩුකම් කියන කුකුස් කරන වෙලාවට අනිත් පැත්තෙන් මොකක් ඕනකට වැඩිය මම ලේසියට ධර්මයේ වැටෙනවා කියලා සතුටක් වෙනවා කියලා. ආනේ දෙක අතරමැදි යෑම තමයි මේ යෝග ජීවිතයේ ආනුකූලික ප්‍රතිපදාව. ඒකට හේතු වේවා කියන අදහසින් තමයි මේ දෙපැත්තටයි ධර්ම නිදර්ශන අපේ භාවනාවෙන් ලැබිලා තියෙන අපි අපි බුද්ධ විදින අත්දැකීම් කොටසක් අකිතාක්මට ඉදිරිපත් කරගෙන ඉදිරිපත් කරන බලාපොරොත්තු වෙන්නේ. ඒදී අපි සංස්කාරයන් ගැන කතා කරනකොට මූලිකවම අපි තේරුම් අරගත්තා එක චිත්තක්ෂණයක වැඩ කරන්නේ මේ මේ ඇහ කන දිව නාසය කය කියන මේ පංචේන්ද්‍රයන්ගෙන් එකයි ඒකටයි විඥාණය නැත්නම් මනස යොමු වෙන්නේ එතකොට ඇහැට යොමු වුණා නම් හිත ඒක චක්කු විඥාණය කියනවා කනට යොමු වුණා නම් ඒකට සෝත විඥාණය කියනවා ඊගාවට එක එක ඉන්ද්‍රයන්ට ඉදිරිපත් වෙන විදිහට ඒ විඥාණයට විශේෂ නමක් දෙනවා චක්කකෝත ගාන කිව්වා කාය කිනවත් විදිහට. සමහර වෙලාවට ඒ වාගේ ඉන්ද්‍රයන්ට සම්බන්ධ වී මන මන මන ආයතනයේ නතර වෙනකොට මනෝ විඥානය කියන. මේ නිසා එක සංසිද්ධියක් වෙනකොට හිත තිබුණේ චක්කු විඥානයේ නම් නැත්නම් චක්ෂුෂයේ නම් නැත්නම් අපි චක්කු විඥානය අත්දකින්න වෙලාවකම දැකීම පමණමයි සිද්ධ වෙන්නේ. ඒක පිළිබඳව ඒ කිසිම බෞද්ධනිකායක වාදයක් නැහැ. ඒ නිසා මේ සංසිද්ධියේදී රූප සම්බන්ධ කොටස පමණයි අපි අත්දකින්නේ. ඒ නිසා මේ වෙලාවේදී අපි බීලෙක්, ඒ වාගේම ගොළුෙක්, ඒ වාගේම අතපය හිරිවැත්ති මිනිස්සෙක් ආදී වශයෙන් අනෙක් ඉන්ද්‍රයන් ඔක්කොම අක්‍රිය වෙන්නේ නැත්නම් චක්ෂු චක්ෂු විඥාණයට අර 100ක් වැඩ කරන්න ලැබෙනවා. ඒ චක්ෂු විඥාණය පහළ වෙන්නේ අනෙක් විඥාණයන් වටා දමමින් භංග කරමින් විනාශ කරනවා. එහෙම නැත්නම් චක්ෂු විඥාණය නැගෙන්න බෑ. එනිසා අපි මේ චිත්තක්ෂණය අත්දකින්නේ ඇහැට වෙන රූප ටික පමණයි. නමුත් මේ හිතේ පවතිනා වූ පහා වෙනස් වෙන යොසුල බව නිසා ඒකාන්තරන් දුරන් ගමන් ආදී වශයෙන් සඳහන් කරන්නේ ඒ හිතේ දෝරෙන්ට ඊගාචිත්තක්ෂණයේ සෝත විඥානයේ පහළ වෙලා ඇහත් රූපත් ආලෝකත් සම්පූර්ණම මත කරලා අර සංසිද්ධියේම ඊගාචිත්තක්ෂණයේ තියෙන ශබ්දාත් දකින්න වෙන්න පුළුවන්. මේ වගේ චිත්තක්ෂණ දෙක තුනක් එකතු වෙච්චාම අපිට කියනවා අපිට කියන්න හිතෙනවා මම මේ මුළු දිග්ගියම දැක්කා, අහුවා, රස වින්දා, ගඳ බැලුවා, ස්පර්ශ කළ බැලුවා කියලා සම්පූර්ණ චිත්‍රයක් හිතේ වෙනවා. එතකොට අපිට වෙන්නේ චිත්තක්ෂණ හයක් කියන හයේ හයම වින්දයි. නමුත් මූල ධර්ම පැත්තෙන් බලනකොට පේන්න තියෙන්නේ එක චිත්තක්ෂණයක අපි රූප බලනවා, තව චිත්තක්ෂණයක ශබ්ද අහනවා, තව චිත්තක්ෂණයක ගන්ධ බලනවා, තව චිත්තක්ෂණයක රස බලනවා, තව වෙලාවකට පාස්ස ලබනව අන්තිමට ඔක්කොම හදලා විකතෝමම සියල්ලම දැක්කමින් හිටියා කියලා පොඩි සංස්කරණයක් කරලා තමයි අපි මේ කතාවට විඤ්ඤාතියට පහයි. මේ සංස්කරණය කෙරුවට පස්සේ තව කෙනෙක් වාද කෙරුවොත් ඔබ මේ වෙලාවේ අහුන් කන්දේකින් හිටියේ නෑ කට අරගෙන බලාගෙනයි හිටියේ කියලා අපි අර නාහකුණම ඇව්වාය ඉතින් හිතාගත්ත දේ ඔප්පු කරලා පෙන්නන්ට නොකරන සංකාරයක් නොකරන සඵලකමක් නැහැ කපටි කමක් නැහැ මෙන්න මෙතනදී අපි ඇත්තටම දැකපු දේ ගැන කතා කරනවා අපිට තාර්කිකව ප්‍රත්‍යක්ෂ දාලා කතා කරන්න පුළුවන්. ඊට ඒක උපදාන්ත ඒක හැරදාන්ත අපි අහුවායයි හිතාගත්ත දේ. ගඳ බැලුවායයි හිතාගත්ත දේ. ඇත්තට මේ චිත්තක් නෙවෙයි ඊට පෙර පසු චිත්තක් නෙවෙයි ගඳ කරලා තියෙනවා, අතහලා තියෙනවා. නමුත් අපි ඔක්කොම එක වෙලාවම කෙරුවා කියන්නේ මේ කරන විකාරය නිසා තමයි අද ලෝකෙ මෙච්චර වාද විවාද දෙයින් කොටිම කියනවා බුද්ධාගම ඇතුළේ මෙච්චර නිකාය රාශියක් තියෙන්නේ මෙන්න මේ පුංචි වෙනතට. නමුත් ඒක කියනවා කියන දෙන්න නම් මේ ජීවත් වෙන මිනිහට අවනම්ව මරණයට වඩා තමයි මරණයටත් වඩා විනා විකාරයි. ඒ නිසා ඒක ඔප්පු කරලා පෙන්නන්න අර එක හාමුදුර කෙනෙක් හිතගෙන ශෝක 500ක් කිව්වලු ඒ තමන් කරපු වැරද්ද වහගන්න. මෙන්න මේ සංස්කරණය නිසා තමයි ලෝකේ හරිම විචිත්‍ර මේ නිසා තමයි මෙච්චර දුකෙන් පිරිච්ච ලෝකේ 150ක්ම ආශ්‍රයෙන් පිරිච්ච නිසා මනුස්සයාට ඔළුව උස්සගෙන ඉන්න පුළුවන්. මේ දිහා බලනකොට පුදුමාකාර ළමා නාටකයක් මේ වැඩි හිතියෝලේ තියාගන්න මේ ඥානවන්තයෝ තියාගන්නා, දිල්ලන්තයෝ තියාගන්නා පිළිස් අතර තියෙනවා. වෙන මොනක්වත් නෙවෙයි. මම බලනකොට මා තුල තියෙන ඒකයි. මෙන්න මේ தত্ত্বය සබ්බේ සංඛාරා අනිච්චා සබ්බේ සංඛාරා දුක්ඛා කියන ඒ දර්ශන පදයේ තුලින් ඒ දක්ව තුලින් දකින්නවා නම් ඒක කොච්චර ඒ අතින් අපි ඒ විදිහේ මොහතකන් සකලකන් අපි අතින් සිද්ධ වුණත් අඩු ගානේ එහෙම දෙයක් මා තුළ තියෙනවා කියලා දැනගැනීම විශාල පෞෂත්ව වෙනසක් ඇති කරන දෙයක්. විශාල ඇතුළත අත දාලා විමුක්තිය දිහාවට නිස්සාරණ දිහාවට تعلق කරන මඟ. මෙන්න මේ හාස්කම මෙන්න මේ පුදුමාකාර හැකියාව තියෙන මුල් ධර්මය තමයි සතිය කියලා කියන්නේ. එනිසා අපි දැක්කා කියලා මේ කියන්න හදන දේ සමහර දැක්කය හිතාගත්ත දෙයක්. අපි යවුවායයි මේ ඔප්පු කරලා හදන දේ සමහර වෙලාවට දැකලා ඒ අනුසාරයෙන් හිතාගත්ත ඇහිල්ලක් වෙනවා. නමුත් ඒක වාදයකට බැස්සොත් කාටද ඔප්පු කරන්න ගත්තොත් අපි ජීවිතේ පරදුවට කියලා අපි අර ඔප්පු කරන්න උත්සාහ කරනවා. ඒක නිසා පුළුවන් තරම් ඒ වගේ දේක සබ්බේ සංඛාරා අනිච්චා වාගේ කටයුත්තක් ඔප්පු කරලා බලන්න කවදාකවත් නරකයි තව කෙනෙක් සම්බන්ධ කරගන්න තමන්ගේම අභ්‍යන්තරගත දිට්ඨියකට හිත දාලා බැලුවොත් අපි ආස්වාද ප්‍රසආදෙට හිත දාන්නේ කියලා කියනවා. ඉන්දියම හැකලෙන්න හිත දාන්නේ කියලා කියනවා. ඒවා ඒකාන්තයෙන්ම ආධ්‍යාත්මික මධ්‍යස්ථ සංසිද්ධි මේ සිද්ධියක්දියා බලාගෙනකොට ඕනම යෝගාවචරයේගේ මුල් කාලේදී ඇහුවොත් ඒ යෝගාවචර සමහරලාට කියනවා මම ආස්වාද ප්‍රසආද එක දිගටම අවස්ථා 10ක් බලන්න පුළුවන් නැත්නම් විනාඩි 10ක් තත්පර 10ක් විනිවිද හැටියෙන් දිගටම තත්පර 7 8ක් 10ක් 15ක් බලන්න පුළුවන්. නමුත් හොඳට දිනුනාට පස්සේ නැත්නම් යෝගාවචරය භාවනාවෙන් යම්කිසි මේ ඇත්ත ඇති හැටි දකින්න පටන් ගන්නතර පස්සේ දෙවට විතර කරනම එක හුස්ම ඇල්ලක වුණා හිත කොච්චර වාර වාර ගානක් විවිධ දේවල් කලවම් කරමින් යන්නේ එක හුස්ම රැල්ලක් තුළ හුස්ම රැලි දහස් ගානක් තියෙනවා ඒකත් දැනගන්න පුළුවන් පවුලට. ඒ වගේම එක පිම්බීමක් ඇතුළත පිම්බීම රාශියක් තියෙනවා. ඒකත් දැක ගන්න පුළුවන්. එදාට හිතෙනවා යෝගාචර පේන එකම එක හුස්ම දැල්ලක්වත් එකම එක පිම්බීමක්වත් ඉබේට දැක්කා කියලා කියන්න අමාරුයි. නමුත් මේ නොදන්න කාලේ භාවනා නොකරපු කාලේ ඇත්ත ඇතියට නොදැක්ක කාලේ අපි අර විස්තර කරනකොට විස්තර කරන හුස්ම රැල්ල එක දිගට විනාඩි 10ක් 15ක් දැක්කා. එහෙම නැත්නම් හුස්ම රැලි 100ක් වමාරක් එක දිගට දැක්ක ආදි වශයෙන්. නමුත් හොඳට ගැඹුරින් බලන මේක හුස්ම රැල්ලක් කියලා කියන්නේ ඒකටයක් නෙමෙයි. ඒක ඇතුලේ ක්‍රියා රාශි රාශි සිද්ධ වෙනවා. හිතුවිලි හිස් අනන්ත අප්‍රමාණ පහර වෙනවා. මේ අතරමැද හිතක් පිට ගියාද නැද්ද කියලා කියනවා කියන එක බුද්ධ භාවනා කරපුවාම එnte ente ente කියන මතනක් ප්‍රකාශ කරගන්න බැරි තත්ත්වයකට පත් වෙනවා. ඉතින් ඒ නිසා මුලින් විනාඩි 10 15ක් තිබ්බයි කියන එක බොරුවක් කියලා අපාගාමී අකුසල කර්මයක් වෙන නෙවෙයි. ඒ වගේම පස්සේ එක උත්ම දැලක් අතට මෙච්චර වැඩ කොටසක් වෙනවා කියලා දැක්වුවාම මේ සමග සත්‍ය කැඩිලා දෝ සමාජය කැඩිලා දෝ කියලා අස්සකස්සන්ට කරන විග්‍රහයක් නෙවෙයි. මේ තමයි ඇති. අන්න මේකට තමයි මේ ඇත්ත ඇති හැටියෙන් දැකීම කියලා කියන්නේ. අහු වෙනකොට තේරෙනවා අපි කොච්චර සංස්කරණය කරලාද මේ වචන කතා කරන්නේ. නමුත් මේ සංස්කරණ පිළිබඳ ගැටලුව සංස්කරණයකින් විසඳනවා. අර ගැස්තු පැත්තකට දාලා බේරන්න බෑ. කතා නොකර කරන්නත් බෑ. මම ඔක්කොම හරි ගියම කතා කරන්න කියලා පැත්තකට ලයින්නත් බෑ. ඒක නිසා මේ වෙලාවට අවශ්‍ය ඒ තමන්ගේ අවංකව කියන්නේ දේ කීමේ අදහසින් සාකච්ඡා කරගෙන යනකොට මේ තුන වෙනස්කම් වෙනකොට යෝගාවචරයට අවශ්‍ය කරන තියෙන්නේ මේ මේ විදිහට දී යුතුයි කියලා බලාපොරොත්තු වෙනවට වඩා ඒ වෙනස්කම් ඇත්ත ඇති ඇති ප්‍රකාශ කරනවා. ඒ ප්‍රකාශ කරනකොට ඒක අවංක වෙන්න වෙන්න වෙන්න යෝගාවචරයක් කියනකොටම තව බලපොරොත්තු කෙනෙකුට හොඳට වැටහෙනවා. ටික කාලෙක යෝගාවචරයටම වැටෙනවා. ඒක නිසා මේ සංස්කාර පිළිබඳව අපි ගිය සතියේ ඉදිරිපත් කරගත්තදී උනත් ඉදිරිපත් කරගෙන භාවනා කරනකොට ඒක Tamanට යාන්ත්‍රණය මේක වැටහෙන්න ගෝ භාවනා දැකීම අවශ්‍යයි. නමුත් ඊට කලින්ම මේ යාන්ත්‍රය තේරුම් ගැනීමද නම් සම්‍යක් දෘෂ්ටි වශයෙන් මේ සංස්කාරය අනිත්‍යයෝය මේ සංස්කාරය දුක්ඛයෝය කියන මේ කාරණා දෙක අඩු ගන්න අහලා තියෙන කෝනේ අහලා ඉතිේ දරාගෙන තියෙනවා. එහෙම නොවුනොත් ඒ කියන්නේ දෙක වෙනුවට අස්තුතවත් පු탁තනෙක් වෙනවනම් මායя දීලා තියෙන කායම ගැටි වලපුඩුව තමයි මේ සෑම සංස්කාරයක්ම නිට්ටයයි සුඛයි සුභයි ඒ නිට්ටතාවය නිසා තමයි අර රණ්ඩුව මම මෙහෙම කිව්වා මගේ කනට ඇහුණා මෙන්න මෙහෙම කිව්වා නැත්නම් මගේ අත් දෙකට දැක්කා මෙන්න මෙහෙම වුණා මේක මේ විදිහට අපි මේ දැඩි මතක රාහිය අරගෙන අර මේ සත්තාදාන, බණ්ඩාදාන, සුවන් සුවන් කලා විවාද, හේතුන්ද මුදාවාද දිගට යන්නේ මේ හුඟක් වෙලාට මේ හිතලුවක් මතගත්ත ප්‍රක්ෂේපණය. එනිසා ඒ අසුතවත් පුතඥය බොහෝම වේගයෙන් ඒකිනෙක පිළිබඳ විනිශ්චය වලට එළඹිලා මේ චිත්ත වාදයේ, දෘෂ්ටි වාදයේ අර ගත්ත සංඥාවල් පැහැදිලිව කරගන්නවා. ඉතින් ඒ නිසා ඒක ඒ පුද්ගලයාට ගහපා දීලවත් එහෙම නැත්නම් වෙන යන්ත්‍රයක සාධානික මාර්ගයකින්වත් ඒක අයින් කරනවා. සතියට මතක් කරලා දෙන්න ඕනේ ඒ සංස්කාරයෝ අනිත්‍ය බව මූල ධර්ම වශයෙන් දැනගෙන ඒ නිට්ටයයි කියලා හරි කමන්න අනිත්‍යයි කියලා හරි කමන්න එකවරක් මේ දහස්වර බල බල ඉන්නකොට මේක තනි ඝන මණිකක් නෙවෙයි මේක ඇතුළේ පැලෙලි රාශියක් තියෙනවා මේක බොල් වෙච්ච එකක් මේක එච්චර වටින එකක් නෙවෙයි කියලා ටිකෙන් ටික ටිකෙන් ටික තේරෙන්න පටන් ගන්නවා අනේ තේරෙන පටන් අරගත්තාට පස්සේ ටික ටික ටික ටික යනකොට තමන් කොච්චරනම් මේ ඉදිරියට ඉදිරිපත් කරන සෑම දෙයක්ම සංස්කරණය කරන ගතියක් තියෙනවා. ඒ මොකද අපි ඉන්ද්‍රයන් ශක්තියක් නැහැ ඔක්කොම සංවේදන එකතැන දරගන්න. ඒ නිසා හැම දැනීමක් තුළම අසුතක් පුතක් දැනගේ සංස්කරණයක් අවශ්‍යමයි. ඒක අපි පිළිඅර ගත්තොත් වාගේ බුල් පින් වලට සුණු ටික ටික තියෙන බව දන්න නිසා අපිට තේරෙන්නේ අපේ මේ තියෙන සංස්කරණ ගතිය වහාම දැන ගැනීම සඳහා 100ට 100ක් සතිමත් වෙන එකයි වර්තමානයේ ඒ දෙයක හිතවද එකක්. නමුත් අභාග්‍යයකට වගේ වෙලා තියෙන්නේ අනුන්ගේ වරද දකින්න එක හරි රසවත් බවක් තියෙනවා. ඒක තමයි අපේ වරද. වෙන විදිහට කියනවා අනුන්ගේ සංස්කාර දැකීම මම ඊට ධර්ම දේශනා දෙකක් කලින් මතක් කරා වගේ නිදර්ශන වශයෙන් ගත්තාම හරි විචිත්‍ර කරන්න පුළුවන් ධර්ම දේශනා. නමුත් ඒක අපේ සංස්කාරයන් සාදාහන්ට මායාවක් වත්පත්. ඒ නිසා අපි නිදර්ශන ගන්න ඕනේ ලෝකේ සම්බන්ධ කර ගන්න ඕනේ අධ්‍යාත්මයි ගවතේ සීමාව කරකයි. ඒ මොකද අපේ වර්තමානයේ සිදුවෙන සෑම දෙයක්ම දැන ගැනීම තමයි අවශ්‍ය කරන්නේ. ඒකට විශ්වාසයේ විශ්වසනීය භාවයේ ඇති කර ගන්නටයි අපි නිදර්ශන ගන්න. එනකොට කාටවත් හිතවන්ත කොනවන්ට එනත්නම් අර ගණ්ඩ දාන සත්තු දාන කියන ඒ රාශියට වැටෙන්න දෙන්නේ. ඒ දා සංස්කාරයන් පිළිබඳව බැලුවත් ලොකු හාස්‍යයක් තියෙනවා. ඒ වගේම යන්ත්‍රණයේ පැත්තේ ලොකු ගැඹුරක් ඇතුළේ කරගන්නා මේ දේශනා කරා. නමුත් ඒක අත්දකින්න එක පිටස්සනේ. ඒ චිත්තක්ෂණයට සූදානම් වෙන්න නම් චින්තා මේ වශයෙන් සුත්‍ර මේ වශයෙන් බොහෝ කල් ගන්නවා. නමුත් ඒක අධදක ගන්නට ඉතාමත්ම සුළු මොහොතයක්. ඒ නිසා ඒක බුදුජානනාන්ගේ අධිකාරිය කියන එකත් ඒ කාගවත් අධිකාරිය කියන එකක් නෙමෙයි එකක් නෙමෙයි යම් කෙනෙක් හොඳට සුත්ත මේ වශයෙන් ආලා තියෙනවනම් ඒ වගේම චින්තාමය වශයෙන් මේක අනිත්‍ය දුකයි කියලා පිළිගන්න කැමැත්තෙන් භාවනා කරගෙන යනවනම් ඒක පින්දීමක් හැකීමක් ඇතුළත ඒක ආස්වාදපත්වක් ඇතුළත අපි කොච්චරනම් මේ උදු ආස්වාදපත්වාපියතාවු ස්වභාවික ලක්ෂණ කොච්චරක් වර්ණ ගන්නවද කොච්චරක් සංස්කරණය කරනවද ඒ සංස්කරණය කරපු එක තමයි අපිට පේන්නේ අර ස්වභාවිකයකට වඩා හොඳ එක. එතකොට නියම දේ මොකද කියන්නේ? අර හැඩගස්වල එළියට දාපුදී ටෙම්පරාල් කරන එළියට දාපුදී ජය ගන්න. ගොමරෙකි යට යක්. පිටුවානගල් පාවෙන. මේක හැම මොහොතකම සිද්ධ වෙනවා. මේ සිද්ධ වෙන බව දැක ගන්න අපි මේ සමාජය තුළින් ගත් අත්දැකීම අභ්‍යන්තර කර්මය කරගෙන අපි මේ නිතරම සංස්කරණය කරන්න ගන්න උත්සාහය දැක ගන්නවා නම් අපි මේ අද මාතෘකා කරන්න හදන මේ විඥානයේ දිහාවට දුක ආලෝකයක් ගන්න. මූල ධර්ම වශයෙන් දැක්කම දුක ආලෝකයක් ගන්න. ඒ මොකද විඥානාත්ථීතිය වශයෙන් සඳහන් කරන්නේ මේ කියන රූප වේදනා සංඥා සංස්කාර කියන මේ හතර. මේ හතර මත තමයි මේ විඥානය ගොඩනැගෙන්නේ. මේ අතර නැත්තම් විඥානයක් එන්න විදියක් නැහැ. මේ හතරෙම රූප ගත්තත්, වේදනා ගත්තත්, සංඥා ගත්තත්, සංස්කාර ගත්තත් අවදාක පූර්ණ අවබෝධයක් මේ පුතක් දැන අරතුළු වෙච්ච, දෙකට වෙච්ච හිතට ලැබෙන්නේ. රූපයක් ගත්තොත් ඒ රූපයේදී නාම කොට වියාපෝ තේජෝ වායෝ කෙනකේ වායෝ ස්කන්ධය දැක්කත් වායෝ ස්කන්ධයත් ආ වූ ධර්ම ගතිය සහ කම්පන ගතිය දෙක ප්‍රතිවිරුද්ධ ධර්ම දෙක. ඒක හරි හැටියට දකින්නයි කියලා අපි හිතුවට ඒ අවස්ථාවේම රටවි තේජෝ ආපෝ තුනක් තියෙනවා. ඒක දැක ගන්න අමුතුයි. ඒ දා රූපස්කන්ධය බැලුවා බොහෝ විට අතෙන් එකයි දකින්නේ. අතෙන් එකක් වැඩි මොන කටේ ධාතු විස්තර කරනකොට ප්‍රතිවිරුද්ධ ධර්ම තුනක් යුගල තුනක් විස්තර කරනවා. මෙන්න මේ එකයි දකින්නේ. නමුත් අපේ දැක්ම තියෙන්නේ ඒ දැක්කට නම් තව දකින්න ඕනෑ කියලා සම්පූර්ණ රූපස්කන්ධය දැකීම බොහෝ වාර ගන්න බහුලීගත කිරීමෙන් ලැබෙනවා. වේදනාව බලනකොට දුක් වේදනාව, සුඛ වේදනාව සමහර විටක භාවනාවේදී යම් ප්‍රමාණයකට ඉවසීමේ ශක්තිය ඉල්ලා ගන්න පුළුවන්. මුතුගාතර අදුතුම් සුඛ වේදනාව දකින්නෙත් නෑ. ඒ දැකීම භාවනාවේ උතුම් බවක් බව දන්නේ නැහැ. ඒ නිසා ඒක එනදම අන්ධකාරයක. ඒ නිසා භාවනා දුකයි. ඊගාවට සංඥා ගැන ගත්තහම ඒක නිකන් සරුවචනද වෙන්නේ නිවිවක්. දැක්කයි කියලා කිව්වට ඒකෙන් ගන්න සම්පූර්ණ නොගෙන්නේ යුතු. දීකාන්තාරක තියෙන දාහ ගතිය වතුර කඩක් වගේ ගතිය. ඒක අපි නොදක්ක පැත්ත කොච්චර එතන තියෙනවා. ඒ වා සංස්කාර ගත්තම අපි අයින් එකක් දැකපුවාම යාන්තම් අදලා කියලා දැක්කම ඒක මාත් පුරෝලා සම පාට කරලා ලස්සන සතෙක් හදාගන්න ඕනේ. මෙන්න මේ විදිහට ඉතාම සුළු ප්‍රත්‍යක්ෂ ඉතාම සුළු ස්පර්ශයක් ඇතුව අනිත් ඔක්කොම මවාගත්ත දේවල් තුළ ඇති කර ගන්නා වූ මේ ආණ්ඩුව පවත්න්නේ විඥානය කියන අය. අර රූප වලින් ඇති කරගන්නේ මවාපාන බොරු සෝබන ගති වේදනා සංඥා සංස්කාර ඔක්කොම ඇති කරනකොට මේ බොරු ටික රකින්ද වෙනම ගුහාවක් අවශ්‍යයි. පොර ගුහාවක්. ආනේ වගේ තමයි විඥානය. විඥානයේ තියෙනවා ඒ වාගේම හොරබුවාවක් ඒ නිසා දරුවචනන්ට කියන විඥානේ මායාකාරයි. අපි දන්නවා අන්තියක් අන්තියක් ගන්න වෙ ඉන්නේ මැජික් කාරයෝ මායාකාරයෝ ඒ මිනිස්සු දිහා සල්ලි දීලා හැකක් අරගෙන බලාගෙන ඉඳලා කියන පුදුමාකාර මැවිලි කරා. ඉති ඔච්චර මැවිලි කාර්යයක් නම් අන්තියක් ගන්න කියලා මම වහින්න එපා ඕන කමක් තියෙන ඌ කොහෙන්ද මම වහන්න පැත්තට කරලා. නමුත් අපි දන්නේ අපි ටැක්ස් වැඳුමක් කරලා කීයක් හරි කඩාව දා ගන්න මිනිහෙක් බව අපි දන්නේ. අපි ඒ වෙනුවට කරන්නේ හොඳ මැජික් කාර්යය කියලා සම්මාන දෙන්න. අපි මෝඩකමට උතුම පාලනය කරනවා. තරඟ ගන්න එක. විඥානයත් ඒ වගේම ඒ කාර්ය පාරකෝ ගැතින මායාකාරී ස්වභාවයක් තියෙනවා. ඒක අමතරව විඥානය කියන ආයතනීකරණ පත්‍යය. අපි දන්නවා රජයේ දෙපාර්තමේන්තු රජයේ මේ ව්‍යාපාර ව්‍යාපාරික කරන ගාම ඒ ව්‍යාපාරෝක ක්‍රියාපන්ති කරාට පස්සේ පෞද්ගලිකත්වයක් හම්බෙනවා. කාර්යෝ ක්‍රියාත්මක කරනකොට නෛතික බලයක් හම්බෙනවා. ඕන නදුවතුනේ ඉතිරි කියලා එහෙම නැත්නම් ඒ ව්‍යාපාර විරුද්ධව නඩු ගන්න පුළුවන්. ඒකෝට ඒ ව්‍යාපාර වෙනුවෙන් නියෝජිතේ ගියාට නඩුව යන්නේ නියෝජිතට විරුද්ධවනේ. කොහේද ඔය ආයතනේ තියෙන්නේ? මොකද්ද ඔය ආයතනේ හැදේ? ඒක ඔක්කොම නිර්වචනය කරලා මේ කොම්පැනි කාර්යවලදී කරන්නේ. ඔක්කොම ප්‍රපංච. නමුත් ඒ ප්‍රපංච ටික නැත්තම් බෑ සමාධිය පවත්. අපි රජය ගත්තා. රජය කියලා කියන්නේ රජය කරන පක්ෂේ නෙවෙයි. රාජ්‍ය යන්ත්‍රයේ ආර්ය තන්ත්‍රය කියලා වෙන එකක් තියෙනවා. කොහෙද ඔක තියෙන්නේ? දෙංගොලේ. නැතිවර සංකේත හදාගන්න. අන්න පස්සේ දැන් ඉස්සර පස්සේ ඕන රජයක් දිය වෙලා යනවා. කොහෙද දිය වුණා දන්නේ. හැබැයි ඊට පස්සේ වෙන්න අලුත් රජයක් එයි. විගතෝ රජේ තියෙනවා. රජය කියන්නේ මොන වගේ එකක්ද? රාජ්‍ය යන්ත්‍රය කිව්වහම හිතන ගල්ඩෝලේ වගේ එකක් වෙන්නේ. රාජ්‍ය තන්ත්‍රය කිව්වහම තවත් චිත්‍ර රූපයක් වෙන්න හදනවා. මේක එහෙම දෙයක් නෑ. ඒක නිසා අවචනාද දේශනා කරනවා විඥානං අනිදත. මේ විඥානේ නිදර්ශනය කරලා පෙන්වන්න විදියක් නෑ. උඹ දන්නවා මේ ගුරු කරන්නා වූ බොරුවට රැවටෙනා වූ රූපස්කන්ධේ නැත්නම් රූපයයි අල්ලබදා ගන්න ගැතිය, වේදනාවයි අල්ලබදා ගන්න ගැතිය, සංඥාවයි අල්ලබදා ගන්න ගැතිය, සංස්කාරයයි අල්ලබදා ගන්න ගැතිය, ඒ වාකයේම අල්ලබදා ගන්න කාගරි බොරු සාක්ෂයක් එක තමයි මේ නාටකම ගෙනියන්නේ. ඒකට විඥානයේ සැදී පැහැදී ඉඳගෙන ඉන්නේ. එනිසා විඥානයේ පවතින අවිඥාණයම මුල් කරගත්ත ස්වરૂපයක්. ඒක නිසා ඒක ප්‍රතික්ෂේප කළොත් අපි විඥානය කියලා හැම ක්‍රියාවලියක් නැත. එහෙම නැත්නම් විඥානය කියලා ආයතනයක් නැත. ඉන්නත් අපි භෞතික වාදයට වැටෙනවා. මේ විඥානයේ ඇතයි කියා ගන්නා වූ එහෙම නැත්නම් විඥානයේ ආත්මයයි කියා ගන්නා වූ නැත්නම්ගේ බලවත් බොරු ගැතිය නිසා බලවත් මේ සිත් කොම්බ ගැතිය නිසා සමහර ප්‍රතික්‍රියාවතෙන් කියන ඇත්තම නැහැ. ඒකත් තමයි භෞතික වාදී කියලා කියන්නේ. නමුත් ඒ අත්ත් අන්තවාදී. එහෙම නැත්නම් අපි මේ භෞතික වාදීන් එක නෑ කියන හදනවා. ඒක නිසා විඥානයක් තියෙනවමයි කියලා අර රාජ්‍ය යන්ත්‍රයක් තියෙනවා. ආයතනයක් පවතිනවා. පුද්ගලයෙක් ඉන්නවා, ස්ත්‍රී ආපුරුෂයෙක් ඉන්නවා ආදී වශයෙන් ඒකක් කරන්න ගත්තොත් අපි ආත්මවාදය. ළඟතනක මේ ප්‍රශ්න විසඳපු හැටි දීපු සාරවම උත්තරේ දිහා බලනකොට උනාට පැහැදිලිවම මේ භෞතික වාදය පිළිබඳ හොඳ ආත්මවාදාදීනම නිස්සාරයෙන් දැක්කා. ආත්මයක් වශයෙන් ගන්න ගැතියේ ආත්මවාදාදීනම නිස්සාරයෙන් දැකලා තියෙනවා. ඒ නිසා උන්වහන්සේ ආත්මයක් ඇතයි කියන්නේ යන්නේ නැහැ නැතයි කියන්නේ යන්නේ නැහැ. මේ දෙක මැදින් යන්නේ කියලා කියනවා. ඉතින් මේ දෙක මැදින් යනකොට මට පැහැදිලි ක්‍රමය තමයි ඒක කවදාකවත් නරකයි මේක බාහිර විග්‍රහ කරන්නේ. බාහිර විග්‍රහ කරන්නේ පරිමේ දර්ශන වාදය. එතෙන් ගහන දිගට අර අලහවිලාද තුන් තුන් තේරුම්නේ වල. ඔය අභ්‍යන්තරගතව අපි මේ විඥාන විභාවත, අනිදර්ශන විඥාන විභාවත, එහෙම නැත්නම් ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ විඥාන විභාවත, එහෙම නැත්නම් ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ විඥාන විභාවත. සතිය මෙහෙරලුවොත් නම් මාර්ග කන්නේ වගේ තමයි අපි අහපි තරම් දුක් දහගෙන එහෙම නැත්නම් අපි හිතාගත්ත තරමේ බහින් කොටාට ඇත්ත නැත්ත ඒක පිටස්ස නෙවි සමාලාට අතෙන් පිටියි. මේ අනිදස්සන විඥානය හෝ අනිත්‍ය ප්‍රතිපද විඥානය හෝ කියන මේ ධර්මවලට වඩා ඕලායක ගොරෝසු දේ තමයි ඉන්ද්‍රිය ප්‍රතිපද විඥානය. හැබැයි ඉන්ද්‍රිය ප්‍රතිපද විඥානය අර මායාකාරී ස්වරූපයකින් විඥාන නිදර්ශන සම්පතෝ භාවය හැම ආකාරයෙන්ම ප්‍රකාශ කරයි මේක. දස නිදර්ශන කරගන්න පෙන්වන්න විදියක් නැහැ. ඒක හැම තැනම පවතින ධර්මතාවය. මේ ධර්මතාවයේ ඕලාරිකම වස්තාව තමයි ඇහි රූපයක් දක්නකොට මේ විඥානේ ඇය පදින් කියන වෙලාව. ඇහි බලය. නමුත් අපි ඒ පළවෙනි මොහොතේ විඥානයේ තන පදින් කියනවා දකින්නට වඩා දකින්න රූපෙ දිගේ එළවෙන ගැටයක් අපිට තියෙන නිසා මායාවට කිසිම ප්‍රශ්නයක් නැත්තේ නෑ සංකාරයක මේ විපස්සනය නැවත නැවත වඩනවා. අපි ඒ වෙලාවේ දකින්නේ බවවත් මේ වෙනවනේ. දැන් හිත තියෙන්නේ ඇහි බවවත් ගන්නවනේ. එහෙම නැත්නම් අපිට දැන් රූප පෙනීමයි සිද්ධ වෙන්නේ කියන කාරණාවක් ගන්නවනේ. දැන් අපිට කියන්න පුළුවන් එලාගත්ත සිහියක් තියෙනවා. සිහිය වලයි. ඒක සපහා නිමි කරන් කියන්නේ දකින්නකොට දකින්න දකින්නයි කියලා මෙහි කළොත් මේ රූපය ඒකේ ක්‍රියාවක් මාධ්‍යාවට වෙන්නේ මටයි මේ මේක මෙහෙම වෙන්නේ මිලන් වෙන්න ඕන ලොක් කර ගන්න ඕන ආදි වශයෙන් ඒ ඒ රූපේ ප්‍රත්‍යක්ෂය වලට බැඳී ගන්නවා ඒක මම දැන් දකින්න ඉන්නේ මේ වෙලාවට විඥානයේ පහළ තියෙන වෙනවා ආදි වශයෙන් ඒ අවස්ථාව පවතුනා වූ සම්පූර්ණ ධර්ම කොටස වලට විවෘතකම් තියෙනවා. නමුත් ඒ දකින්න රූපයක හිත වහයලා ගත්තොත් දී බැඳී ගත්තොත් අර මුළු ධර්ම කොටාගෙන තාමත් ගොරෝසු දෙකින් වැහිලා යනවා නිත්‍ය සුඛ සංඥාව පාන. අර අනිත්‍ය වූ අනාත්ම වූ ධර්ම විශාල රාශියක්. අර එක රූපයක බැඳී යන නිසා ඒ රූපේ හොඳ නරක දැකීම නිසා රූපේ ව්‍යංජනන් ව්‍යංජන දැකීම නිසා ආයතන. කතාහෙල. ඒක තමයි සුඛක් තමයි අඳපු දෙන්න ආයේ මේ කඩන අරගෙන පැහැදිලිවම මම දැන් දකින්නේ නැත්නම් දකින්න බෑ. අහමින් ඉන්න බව, ගඳ සුවඳ බලමින් ඉන්න බව, රස බලමින් ඉන්න බව, පහස බලමින් ඉන්න බවට තියෙනවා. මෙන්න මේ පහෙන් ලේසිම පහසුම දේ තමයි කායයට ස්පර්ශයක් කරන. ඒක තමයි මේ විඥානයේ ලේසිම තැන කාය විඥානය තමයි. ඒ කාය විඥානය ගත්තාම කායයට උණුසුම වැටෙන වෙලාව, සංකල කම්පන කම වැටෙන වෙලාව, බර හැලුකම් වැටෙන වෙලාව ආබන්ධන වැగిදෙන සත්‍ය වැටෙන වෙලාව කියන හතරේ මේ කම්පන චංචල තමයි ලේසිම වශයෙන් හඳුනගන්න තියෙන්නේ. ඒක යෝගාවචරණ පුරුදු වෙන්නේ නැහැ. අන්න එතනින් අවබෝධ කරගන්න දේ ඒ වායෝ ධාතු වශයෙන් ඉතුරු ධාතු කොටස වලට ගිහිල්ලා ඊට පස්සේ චක්කු විඥානය, සෝත විඥාන, ධාන විඥාන ආදි වශයෙන් පැතිරීම තුළින් අපිට පුළුවන් වෙනවා ඉතේ ඉඳලා ඇඳ යනකම් එකම මොහොතක්වත් නැතර පවත්වන මේ විඥානයේ මේ අක්කලං කරන හැටි. සම්පූර්ණ චිත්‍රයක් මවලා පෙන්වන හැටි පිළිබඳව ලේස මාත්‍ර වශයෙන් දැක ගන්න පුළුවන් සත්‍යයක්. එතකොට අපිට පේනවා මේ විඥානය කියන එක නිතරම වැඩ කරන විදුලි උත්පාදක යන්ත්‍රයක් වගේ. මේකෙන් මේ විදුලි ශක්තිය විකද වෙනවා. මේ විදුලි ශක්තිය ඕනේ නම් අංකාවක් කරකවන්න පුළුවන්. එහෙම නැත්නම් ඇස්පෙක්ට් එකට යොමු කරුවොත් වෙන සීතල කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් වෙන යන්ත්‍රෝප කර්ම ගන්නොත් ඒ ඒ ක්‍රියාකාරකම් කරගන්නත් පුළුවන්. ඕන දෙයක් කරගන්න පුළුවන්. නමුත් මේ දිගට ගන්න මේ ඉතිරි ධාරාව අඛණ්ඩව පවතින තාක්කල් විවිධ වැඩ ඒ වගේ බලනකොට ඇහැට යන, කනට යන, නාසයට, දිවට, ශරීරයට යන මූලික විඥානයේ අඛණ්ඩව මේක පවතින. අනිත් ඒ විඥානය ඒකේ වෙලාවේ වැටෙන රස විඳින දේවල් විශේෂ අපිමත් වෙලා ගඟලනවා නම් අපිට කවදාකවත් මේ විඥානයේ මායාකාරී ස්වરૂපයක් දැක්කන් ලැබෙන්නේ. ඒක නිසා අපිට ඉස්සල්ලාම සිද්ධ වෙන්නේ මොන තරම් වේගයෙන් පිට ඇහැට කනට නාදයට දිවට ආයත මේක වටවරලේ සකමන්දරේ කරගෙන යනවා කියලා බලන්න දුවද්දි කරන්න අමාරු නිසා. අද කියනවා විදුලි පාදක යන්ත්‍රය කොහොමද වැඩ කරන්නේ කියලා ඒක වැඩ කරද්දි බලන්න අමාරුයි. ඒක නතර කරනකොට බලන්න ඕනේ මේ දැක්ක රෝග විතර දැටි කියනවා. මෙතන වැඩ කරන්නේ ඉස්සන එකක් මෙතන දැටි රෝගයක් මෙතන කෑම එකක් කියලා. මේ කොටස් දකින්න බෑ කවදාකවත් අර තීක්ෂණය වැඩ කරනවා. ඒ නිසා මේක යම් ප්‍රමාණයකට වේග අඩු කරන්න ඕනේ. ඒ නිසා යෝගාවචර කියන්නේ නැවතිල වැඩ කරන්න. අර කුංචි හත් අවුරුදු පහමනේ අර මහාචිය ස්වාමීන් වහන්සේ මතක් කළා වගේ මේ හය ඉන්ද්‍රියයන්ගෙන් ඇහැ අනේ නාසය දිව වහලා ගන්න. ඇද්දක වහලා ගන්න. එතකොට මේ චක්කු විඥානය පහළ වෙන කිසි දෙයක්. කනට රහත් ඇහෙන්නේ නැත්නම්කට යන්නේ. සෝත විඥානයට අවධානය යොමු දෙන්න එපා. නැත්නම් ඒක අවස්ථාවක්. ධාන විඥානයේ වශයෙන් ගන්න සුවඳ කාද බල මත එහෙම තන් වලින් ඉන්න එපා. ජීවා විඥානයේ වශයෙන් රස බලමින් ඉඳපා අතහා ගන්න. ඊට පස්සේ මේ කයේ නැත්නම් මේ රූප කොටාදවල වායෝ ධාතුවටම එක අක්කක් කොටු කරලා ඒකට අවධානය යොමු කරමින් ඉඳීවා හිල් හයක් කියන බහකට තලගොය ගියාම හිල් පහක් වහලා අර හයවෙනි හිලෙන් දුම්පිනකොට තලගොයා එකෙම ඉඳපායි. එතකොට පුළුවන් මස්සන්දට සුදුසුක් කරගන්න. ආන්නේ වගේ තමයි මේ විඥානය කොටු කිරීම මේ බෞද්ධ භාවනා ක්‍රමයේදී යෝග ක්‍රමවල ඉන්ද්‍රිය සංවරය තුලින් ඒ වගේම චිත්ත භාවනාව තුළින් විපස්සනා භාවනාව තුළින් මේ පොදු ගැනීමක් කියනවා. ඉතින් බාහිර ලෝකේ කරන්නේ රූප එකක් නෙමෙයි රූප ප්‍රවාහය හතරක් පහක් ගත්තොත් තමයි කොහොමදයි කියලා පෙන්නන්නේ. එක සත්‍යයක් මදි විවිධාකාර සද්ද ක්‍රමවල. ගන්ධ විවිධ ගන්ධ විවිධ රස, විවිධ පහස මේ දිගේ හොයන මේ ද්‍රව්‍යාත්මක වාස්තවික භෞතික ලෝකයේ කවදාකවත් විඥානයේ හික්මවීමක් අන්ධකාර වැඩක් විදිහට වෙනවා. ඒක පෙන්වන්නේ ඉර කඳවුවක් වගේ. මහානයිති වාදකම් උල්ලංඝනය කිරීමක් වගේ. ඒකයි කවදාකවත් අරක කාටවත් මේ විඥාන ශික්ෂණයක් පිළිබඳව උපදෙස් දෙන්නේ. ඕනම වෙලාවක ඒක භෞතිකවාදීන්ගේ ධර්මවල විවේචනයක් ලක් වෙනවා. නමුත් කෙනෙක් තමන්ගේ විඥානයේ හික්ම ගන්නතර කාටවත් හඳලා. ඒක දවචනස් මේ කපුවට මත ගන්න. කපුවටම තත්තු කරලා කතා කරන්නේ මේක අහන මේවා තමයි පරිජග්ගය නිවාරය. උඹ ගැනම විස්තර කරගනි උඹම හික්මේ. හැබැයි මම ධර්මයේ නම් මේ විඥානස්කන්ධය විස්තර කරන තැනකට වල විස්තර කරලා දෙන තුන වෙන කිසිම නිකායක ආගමකට පෙන්නන්නේ ඒක ඥානවන්තයාට මේක හොඳ ගෝචරකමක් කියන පසයක් කියන. ආහනේ විදිහට ඒ කාය විඥානයේ දිගේ වායෝ ප්‍රථම ධාතු දිගේ හෝ නැත්නම් තව ගොරෝසු වශයෙන් කරන කාය විඥාන දිගේ මේ විඥානය ඉගෙන ගත්තත් මනෝ විඥානය ඉගෙන ගත්තත් විඥානය නම් කියන්නේ එකම විඥාන. එකම රැවටිල්ල. එකම මායාව. ඒක නිසා ඉතාමත්ම පහසු තැනින් තේරුම් අරගන්න. ඒක ඒක විදිහට පහසු ක්‍රමයක් ප්‍රායෝගිකව මේ ක්‍රමයේ යනකොට හොඳටම තේරුම් අරගන්න ඕනේ මේ විඥාන ගමන් කළ යුත්තේ අර සංනිකරම් භෞතික වාදී ධර්මයට හෝ පූර්ණ ආත්ම වාදී සත්‍ය වාදයට වැටෙන්නේ නැතුව ඒ වාද දෙකට වැටෙන්නේ නැතුව නමුත් මේ වාද දෙකේ වරින් වර හැපි හැපි පහළට ගිහින් ඉතින් මේ අර විදුලි උත්පාදක යන්ත්‍රයක දිගට ගන්න මේ විදුලි ධාරාව අපි දන්නවා කරකින දෙයක් බවට විදුලි ආලෝකයක් බවට තීව්‍ර කරන දෙයක් බවට මුතුන් කරන දෙයක් බවට ඕන දෙයකට හරවන්න. නමුත් මේ හරවන පුළුවන් ශක්ති මූලික ශක්තිය තියෙන විදුලි. ඒ විදුලි ධාරාවක් විකට බැවතුනොත් තමයි අපි මේ විදුලිය පිළිබඳව ප්‍රත්‍යක්ෂ අවබෝධයක් ලබන්නේ. ඒ වගේ තමයි හැටකන්ට මාගේ දිවකාරීයේ කියන මේ විඥානයේ මූල පලාක අවස්ථාවක් තියෙනවා. ඒකට තමයි පුළුවන් වෙන්නේ හැරෙන්න ඕන සත් විඥානය වෙන්න පුළුවන් ඕන සෝත විඥානය වෙන්න පුළුවන් ඕන ගාන, විවහා, ආය වෙන්න පුළුවන්. ආනේ தත්ත බවට පත් වෙන්න ඉස්සර විඥානයේ ස්වરૂපයට අපි කියනවා අනින්ද්‍රිය පරිවර්ත විඥාන. ඉදුලන් හා බැඳිලා නැහැ. නමුත් අපේ විඥාණයට අපි ස්පාසුවක් දෙන්නේ නැහැ කවදාකවත්. හැම වෙලාවෙම මේක බලන්නේ කොහොම හරි ඉඳුරක් කුප්පවාගෙන එතන ආයතනයක් පිටුවාගෙන ඒක මේ කාය විඤ්ඤාති, වාචී විඤ්ඤාති, මනෝ විඤ්ඤාති වශයෙන් ඒකෝ වීතික්‍රම කෙලෙස් නැත්නම් පරිවර්තන කෙලෙස් වඩපත් වෙලා මමෙක් ඉන්න බවට නලියන භාවය තමයි වැඩ පෙන්නන බව. සංස්කාර පෙන්නන බව තමයි මේ සුත්තක් යන කමේ ලොජ්ජ දාන කම. ඉතින් අපි අර චිත්ත භාවනාවක් කරන වෙලාවට අහ මම නාභයේ දිව අක්‍රිය භාවයක නැත්නම් ඇත්තට වෙන අන්දිකුත් යනා වූ ත්‍ත්වයකට පත් කරගෙන මේ විඥාණය අර වායු කොටහක ධාතුව ආනාපානේ වායු ප්‍රත්‍යක ධාතු දිගේම එහිම නිමක්න කෙන එක ප්‍රකට වුණ අප්‍රකට වුණ මනාප වුණ අමනාප වුණ කුරෝධ වුණ සියුම් වුණ ළඟ වුණ දුර වුණ මොන තාලේ වුණත් එහිම ඇත්තා වූ සෑම දෙයක්ම දැක ගන්නට උත්සාහ කරනකොට ඒ විඥාණය වායෝ ප්‍රත්‍යක ධාතුවේ හැපිලා නැත්නම් මේ වායෝ පොට්ටබ්බ ධාතුව කාය ප්‍රසාදේ හැපිලා එතන විඥානයේ පහළ වෙන අවස්ථාව සහ නොපහ ඒක පහළ පහළ වෙන්න කලින් විඥානයේ ප්‍රාග් අවස්ථාව මූලික අවස්ථාව කියන මේ දෙකට යා ගන්න පුළුවන් වෙනකොට උන් ආනාපානෙ නැති වෙලා ගියා වගේ තියෙනවා. ආනාපානෙ තිබුණ දැන් ආලෝක සංඥා වෙනවා වගේ පේනවා. විවිධ නිමිති පහළ වෙන්න පටන් අර ගන්න. ඉතින් මේ වෙලාව යෝග ජීවිතේ තාම සම්දිස්ථානය සම්පූර්ණ කරනවා යෝගාවචරයගේ මෙන්න මේ වෙලාවේදී තමයි මේ හිත ඉන්ද්‍රිය ප්‍රතිපද භාවයෙන් ගිලිහිලා ඒ මූලික වූ අනින්ද්‍රිය ප්‍රතිපද භාවයට යන්න හදනවා. ඉතින් මෙතනදී නිත්‍ය සංඥාව බහුල ඒ වාගේම මේ අවිසිල්ලම පුරුදු කරපො සංසුන් භාවයේ පුරුදු නොකරපො අවිසිල්ලම රුචි කරන්නේ සංසුන් භාවය එහෙම නැත්නම් සංහිඳියාව ආගේ නොකරන කෙනාට මේක මහ ව්‍යසනයක් වගේ තියෙනවා. මේක පේන්නේ ඇඟහිලි වැටිල්ලක් වගේ. ක්ලාන්ත වීමක් වගේ. අර නසඤ්ඤ සංඤේ නෝපිය සංඤේ නන විමුක්ති සංඤේ ආදී වශයෙන් කියන විදිහට අර කලින් තිබුණු සංඥාවල් මොනවාකටවත් අල්ලන්න බැරි තත්යකට. අනෝප සංඥාවල් එන්න පටන් අරගන්න. ඉතින් ඒ අත් ඇස්ත කරලා විදහාට ගෝනවා මේ කොහොම හරි පරණ පුරුදු මොකක් හරි සංඥාවක් ඇති කරගෙන ඒ තමන්ගේ අර පු탁 යන ලෝකේ පහු කරගන්න. නමුත් මේ ඉන්ද්‍රිය ප්‍රතිපද විඥානයේ අනිත්‍ය ප්‍රතිපද විඥාණයට යනකොට මේ කඩීමක් පමණයි. ඒ සංඥා හැලෙනවාමයි. හැලුන් නැත්නම් කාම භාවනාව ගොරෝසුයි. අමි. භාවනාව මෙනේ මෝරගෙන හොඳට සාහු වෙලා එනකොට මේ සංඥාවල් නුමුරු සංඥාවක්. නැතුවත් නෙවෙයි නමුත් කියාගන්න බැරි තත්ත්වයකට පත් වෙනවා. ඉතින් එදින්දි සංගෝපසාදාල විදහාක් නැගිටලා යනවා වෙනුවට තමයි මෙන්න මේ தত্ত্বය ආත්පතින්ම දැක ගන්න පූර්ණ අවදි භාවය. දැන් තමයි මම අද ඉන්නකපත් වෙන්නේ. මම මෙතනදී අපේ අම්ල කාර්යය කරපු දේවල් වලට එහා යන්න හදන්නේ. අපි මේ පු탁 යන ලෝකේ වෙන සාමාන්‍ය මෙතෙක් ගල් කියන දේ කරන කාම ලෝකේ ඉක්මවන්න හදන්නේ. ඒක නිසා මේ වෙලාවේදී බුද්ධ ධර්ම සංකේතයෙන් මේ ත්‍රිවිධාත්මය සිහි කරගෙන සද්ධාවේ උලංග අභිනතනපත් වෙන පහන් දැල්ලක් වගේ ඉඳලා විශ්වාසයෙන් මේක බලාගෙන ඉන්න පුළුවන් නම් මේ යෝගාවචරයට අර ඉන්ද්‍රිය ප්‍රතිපද විඥානයේ තියෙන ගොරෝසු තත්ත්ව ගෙවා දානවා. ප්‍රඥාති ගෙවා දාවකමයි. බොහෝ ප්‍රභාස්කර. අර මේ මේ පබස්සර වූ මේ විඥානය දැක ගන්න පුළුවන්. සමහර ඒක අල්ල බදා ගන්න කියන නිසා කාය වැඩ. සමහර ඒක ලැබුණේ නැහැ කියලා කනගාටු වෙනවා කාය වැඩ. ඒකද ඒක සුදුසු තල තුනක් නැහැ. ඒක සුදුසු මේරිච්චකම ඇති කරගන්න කවුරුවක්වත් උදව් කරන්නේ නැහැ. තමන්ම එතෙන්ද ගිහිල්ලා මෙතෙන්දී අවශ්‍ය කරලා තියෙන්නේ සබ්බ පාපස්සා කරන සුදවස්ස උපසම්පදා සතිත්ත බලියෝ දක්වන කෙනෙකුට මොනම දෙයක් කරන්න නැතුව බලන් ඉන්න ගැතිය. කරන ඕනම දෙයක් මේ වෙලාවට කුසල. අදක්ෂ මොඩ කටකේ ඔමන මරි මොඩ ගන්නේ. එලාට එහෙම නොසැලී බලන් ජීවත්. සබ්බපාපත කරන කුසල සෝතනම්බදා කුසලයට එළඹ වාසය කරන්න දැනගන්න. ඌඩල පොඩ්ඩෙට තිබ්බත් ඌටම වාදයක් වගේ වැටෙනවා. උවිදහාට පෙරලා යනවා. සීතල අඳුරු සෙතබර අඳුරු කලාව. මුතු මුතු ඒක සපයි. ඒ වගේ තමයි ඉන්ද්‍රිය ප්‍රතිපද විඥාණයට මේ தත්ය හම්බෙච්චාම දුන්කාර බයක් ටිකක්ම ඇති. මේකයි අර කලින් අපි මතක් කරේ අතෝ ඒ කලින් සතු මේ වගේ කඩපඩන අහලා තියෙන්න ඕනේ. ඉන්දා මේ වගේ හිතන්න ඕනේ. කල්පනා කරලා තියෙන්නේ අන්න ඒ වෙලාවට මොකක්ද වුණොත් අන්න අනිත්‍ය ප්‍රතිපද විඥානය කියලා කියන්නේ මේකයි මේ ලැබෙන සැප නැත්නම් ඒ වෙලාවේ ලැබෙන ඒ කාන්තිය සංඥාව ඇහෙන් නෙවෙයි නාසයෙන් නෙවෙයි කනෙන් නෙවෙයි දිවෙන් නෙවෙයි කයෙන් නෙවෙයි අමුතුම තැනක ඉඳලා ලැබෙන නමුත් ඒක සමන්ත උරුම නැති නෑ කියන්නේ. අද වල නිින්දකට අපිට ලැබෙන ඒ ස්පාසුව නිින්ද යන විදිහට ඒක තේරෙනවා. නිින්ද ගියාම ඒ ලැබෙන ඒ සැප ඇහෙන් ලැබුත් එකක් කියලා කියන්නේ නාසයෙන් දිවෙන්ද කනෙන්ද එහෙම නැත්නම් අඩු ගානේ විද්‍යාවෙන් බෙච්චීත් එකවත් වැටහෙනවද අපිට වැටෙන තාක්කන් නම් ඉන්නවා අන්‍යයක තමයි අනිත්‍ය ප්‍රතිපත්ති විඥාන එනකොට තර්කවලට අතහැරලා කාම ලෝකේ අතහැරලා ආන්න හිත පිට ගන්න පුළුවන් ඒ රූප ලෝකෙ. මොකද ඒ රූප අරමුණක් තමයි අපි අරමුණු කරන්නේ. නමුත් ඒ රූප ඒ රූපයට නිමග්න වීම නිසා හිත මුක්ති වෙනවා යන ස්වરૂපයක් බොහෝම ප්‍රභාසර මේ හිත. අභස්සර මිදම් වික්ක වේචික්ක සංජකෝ ආගන්තුකේ උපක්ලිට්ඨේ උපක්ලිට්ඨ. මේකේ කලෝතර ඥාන හැකියාවන් පුළුවන් කාර්කම් සංස්කාර සංඥා ඔක්කොම උපක්ලේ තමයි. ඒ උපක්ලේක ඔක්කොම අතහැරපු වෙලාවට සමිත භාවනා කරන කෙනාගේ හිත ඒ රූප ආරමුණේම ප්‍රකට වුණත් අප්‍රකට වුණත් ප්‍රිය වුණත් අමනාප වුණත් මනාප වුණත් කුරෝධ වුණත් ප්‍රිය වුණත් එහිම නිමග්න වෙනකොට තමයි මෙන්න මේ විදිහේ අනිත්‍ය ප්‍රතිපද විඥානය ලබන්න පුළුවන්. නමුත් ඒකත් ආම කෙලෙස් ඇති කිරීමේ මූල බීජ සහිතයි. ඒකට ආධිධර්ම භවංග කියන්න පුළුවන්. මේක මේකද සාමාන්‍ය සඳහන් කරන්නේ ධ්‍යාන චිත්තය කියලා. ඒ වගේම මේ වගේ ඉන්ද්‍රියෙන් තොර වෙච්චාම භවංග චිත්ත කියලා කියනවා. විඥාන ස්රෝත කියන එක සාමාන්‍යයෙන් සූත්‍ර පිටකේ සඳහන් වෙනවා. මහායාන මේකට සඳහන් කරලා තියෙනවා ආලේ විඥානය කියලා. එහෙනම් තමයි මේක පුරාන් අபிසංකත විඥානය කියලා කියන්නේ මොකක් හරි මෙතන තමයි අපි හිතන්නේ මම යා ඉන්න තැන. මගේ ආත්මය නැත්නම් මගේ ආයතනය. මම හිතගෙන ඉන්න තැන. ඒක තමයි එක විදිහකින් දුර්වල වීමක්, විවර්ණ වීමක් සිද්ධ වෙන්නේ මේ ඉන්ද්‍රිය ප්‍රතිපද විඥානේ අනිත්‍ය ප්‍රතිපද විඥානට යනකොට. ඊට පස්සේ තමයි කරනවා නම් විපස්සනාවක් කරන්නේ නැත්නම් කවදාකවත් විපස්සනාවක් වෙන්නේ නැහැ. විසා සම්පේ අවශ්‍යයි. ඒක පිළිබඳ කිසිම වාදයක් කරන්න ගන්න දෙයක් නැහැ. නමුත් මේ සම්පේ අර්පණාවක් වෙන්නම බෑ. මොකද අර්පණාදී විපස්සනා කරන්න පුළුවන් ශක්තියක් නැහැ. අනිත්‍ය දුකනාත් දා ගන්න පුළුවන් ශක්තියක් නැහැ. අර්පණාවෙන් මේ සත්‍ය හඳුන්වලා දීලා එයින් ආය ගැලවෙනවා. ගැලවිලා ආය කෙලස් වෙන්න ආරින්න. කාය සංස්කාරයෙන් දරිද්දෝ සංඥායෙන් දරිද්දෝ වේදනාවෙන් දරිද්දෝ රූපයෙන් දරිද්දෝ ආනාට පද සමන්දන්න මේ හිත ප්‍රභාස්වරයි සම්පතෝ පබයි අනිදස්සන හිතේ මූල ස්වરૂපය ප්‍රභාස්වරයි ආස්පතින්ම එළිය වේදන කුළු ආකකත් වෙලා දෙන්න බෑ අනිදස්සන මේක තමයි කරුවචනාදී ඒක විදියකට දේශනා කළේ පබස්තර මිදම් භික්කවේ චිත්තං සංකෝ උපක්ඛිලේ ආගන්තුකේ උපක්ලිත්තේ උපක්ලිත්තා. අසුතෝ අපසජ්ජනෝ යතා භූතං යතා භූතං අපජානති පංච ඒ අසුතෝ අපසජ්ජනස්ස චිත්ත භාවනා නාස්ති. මෙන්න මේක මේ தත්ත්වයට නොදන්නා වූ අසුතෝ අපසජ්ජනයන මොන චිත්ත භාවනාවක්ද? මොකද ඒ පුද්ගලයාට පේන කවදාකවත් මේ හිත අනිත් දෙකට යන්නත් බෑ කෙලෙස් වලින් ගලවන්නත් බෑ මේක ප්‍රකාශ වෙන්නේ බෑ. ඒ නිත්‍ය වශයෙන්ම ගොම ගොඩක් වාගේ කෙලස් බරමයි කලවන්න බෑ කියන දැඩි ඒ තුලින් ලබා ගන්න පුළුවන් ඉන්ද්‍රිය ප්‍රතිපද සැප ලැබීම සඳහා සතුන් මැරුවක් කමක් නැහැ. හොරකම් කරුවක් කමක් නැහැ. කාම වර්ධන හැදුවක් කමක් නැහැ. දුරු කේවල් කරුවක් කමක් නැහැ. සුරා පානය කරත් කමක් නැහැ. වැරදි ජීවිත කාගෙන කරත් කමක් නැහැ කියලා. අද බාලම ලාභම ලංශය තමයි මේ අසුකප්පත දැන ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් මං කර කවදාකවත් නැහැ මේ ඉන්ද්‍රිය ප්‍රතිපද නැති විඥානය හිතනකොට ඒක මහා විනාශයක්. හරියට මේ සමහර දේවනිකායවල කියනවා යැත්ත කියන දෙවියන් වහන්සේගේ රූපේ ඇඳෝ. ඥාන ගල් ගහන මරංගෝ. රූපයක් ඇඳුව විනාශ කරන්නේ. අවුරුදාක කාටකක් බැදී වෙනවද කොහොමද කියලා හිතාගන්න. ඒ නිසා මොනම හොබ්බති මහා කෙනෙක් බෑ. මුදි එහෙම පෙනුණු කුන්දලාගේ ආගම ඉවරයි. ඒ වගේ තමයි මේ පෘථග්ජන කෙලෙස් කතිය බර වෙච්ච කෙනාද දර්ශන විඥානයක් නැත්නම් මේ ඉන්ද්‍රිය පරිපදන විඥානය දකින්න මහ විශාල බංගලතාවයක් ලැබෙනවා. මොකද ඒක කිට්ටු කරනකොටම සංඥා ගැලවෙන්න පටන් ගන්නවා. තමන්ගේ තියෙන සංස්කරණය කරන ගති ගැලවෙන්න පටන් ගන්නවා. එතකොට හරියට මේ ඇඳුම් ටික ගැලවිලා වැටෙනවා වගේ එළුව එළියට ආවා. ඉතින් ඒ නිසා එළණ කියන්නේ චිත්ත භාවනාවක් හිතනවා. අතිචිත්ත භාවනාවක් හිතනවා. මොකද හැම වෙලාවෙම කල්පනාව තියෙන්නේම මේ ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ විඥාණය ලැබෙන මේ ගොරෝසු සංඥාව තමයි එයින් හර දෙයක් හිතන්නේත් නැහැ එයින් හර දෙයක් කියන්න ගත්තොත් පුදුමාකාර සංකල්ප අර සාමාන්‍ය මේ ආගත ආයිතිය නෝන්ද කතාවක් මේ ඉන්දියාවේ කියනවලු සුදු පිවිතුරු වතුරක් ඒකුළු ඉතින් කතා කරනවා දවසක් රණහන්දුට මේ පිරිසුකම ඉඳලා ඉඳලා ඌට ඉච්චිලා කියන එකමක වගේ ඒ ගයෙන් ඒ මානව පිළිලෙන් කියලා ටිකක් ඈතට. ඔතින් දිගට පස්සේ මේ අනකොටිකුත් ගිහින් ඉවරලා ඔය ගහේ වාලා. අනහන්ද දැක්කලු මේ කමස්වා දැකලා ඉතිලා දිනක් කතා කරන්නේ මේ ආපයට අපි ඥාති කෙනෙක් කියලා. ඉතින් ගිහලා කතා කරලා කනකොක වැඩි කතාවක් කරනවා. ඊට පස්සේ කිව්වලු දන්නේ නැහැ. ආපෝරේ ඉඳලා අපි මේ ගන්තෝතේ ඉඳලා ආවා. ඉතින් අදිත්‍ය වගේ මේ තැනකට ආවේ. කියලා කනකොක බොහෝම අයලත් ඇවිල්ලා පැත්තකින් ඉඳලා ඉන්නේ. මං ඉන්න තැන මානස විල. ඒකට ගන්න දෝරාවල් පහක් වතුර කවදාවත් හිතේ. නිර්මාණි කියලා මං වාගේ ධනාංශු පුළුවන් තරම් මේක ඉන්න එක පුදුමාකාර දුන්දර දැනක් කියලා ඉතින් පුළුවන් තරම් මෙතන කොකාට දානක් මේ ධනාංශය විස්තර කරලා කරලා කරලා කරලා හොඳටම විස්තර කරනකොට ඒක ඇඟවලු සාහල මොකද මේ ගණන් ගන්න. කොකාන්නේ හරි ඒක මඩ කරින් නැති කියලා. සංවාදකේ විග්‍රහ කළා. කාට ඕන කරලා තියෙන මේ දෝරාර ගන්න පිළිතුරු ගැතුලවත් නෙළුම්වත් මානෙලත් නෙමෙයි මඩකයි. මඩකයි නැති නිසා ඒක උට මානසිකින් නැති. අන්නේ වේදා මේ මඩකට ගහලා පුරුදු වෙච්චි මේ සුක්ෂණයට කවදාකවත් මේ වගේ මේ ලෝකෙ විඳින්න පුළුවන් ඊරාමිත සුඛයක් තියෙන අඩුම ධර්මයෙන් කාමයේ රූප ලෝකෙ. එහෙම නැත්නම් මේ ක්ෂණික විඤ්ඤාණය සමාධිය තුලින් එන්න පුළුවන් තත්ත්වය කියලා. ආදානක් අදායි. සාධාරණ වශයෙන් හැමදාම අර ගොරෝසු කරනවා කියන්නේ. නමුත් යම් කිසි කෙනෙක් ඒක ඉක්මවලා ඒ විඥානයේ තියෙන පුළුවන් ඒ ඇහැට කන නාසයට ජීවිත කාර්යයක දුම්බදිච්ච ස්වරූපෙට ගියා නම් උන්ට තේරෙන්න පටන් අර ගන්නවා මේ තුලක් ගැලීමක් කියලා. මේක නඩත්තු කරන්න කොහොම ආවද? ඒ මොකද පාපි කියන වතුර වලට වතුර කලයක් ගන්න ඕන ඉස්සම කලින් එහාට මෙහාට පාපි කැටුවා. වතුර කලයක් ගත්තට අරගෙන කලයේ ගන්නකොටම අර පරණ පුරුදු පාපි කැටුව ආපහු එන්න කලේ වාගනේ. වතු කඩ වහගන්න. අනිත් වගේ පොඩ්ඩක් එහෙම එක බලනකොට නම් පේනවා ඇතුලේ පොඩ්ඩක් ගැඹුරට වතුරක් තියෙනවා. නමුත් විතරෝ පාදෙන්නේ නැහැ. తాවකාලිකව ඉන්නේ කරාට නැවත පාස් බැඳිලා ඉන්නේ. ඒ නිසා මේකම ආපයක් තමයි. අදරයක්. සමේ පාසු ඔක්කොම ඉවත් කරන්න ඕනේ කියලා අර පුද්ගලයා කරන්නේ සීලය අධිචිත්ත අධිශීලයක් වඩපත් කරගෙන සිත අධිචිත්ත භාවනාවක් වඩපත් කරගෙන විකතෝම අර වීතිකම මට්ටමේ කෙලෙස් සම්පූර්ණයෙන්ම ගුලලා පූර්ණ ප්‍රයත්නයක් කරනවා. එයාට නිතරම මේ අනිත්‍ය පරිබද්ධ විඥානය කියන එක හුරුදයක් වත්පත්. නමුත් තේරුම් ගන්නවා මේ තුල ගැළවමක් නැහැ. මේක නිකන් යාන්තම් රබර් බෝලයක් අතින් අත කරගෙන ඉන්නා වගේ වැඩක්. අපේ ආකාරයට ගොම් පයි. ඒ නිසා මේ අනිත්‍ය කෙලෙස් ගොල දෝෂෙ මේක තියෙන එකත් අයින් කරන්න ඕනේ කියලා යම් වෙලාවක චිත්ත භාවනාව ඉක්මල ප්‍රඥා භාවනාව කියලා ලැබෙන්නේ අන්න අර විදිහට මේ අනුලක්ෂණ විඥානයේ අනිත්‍ය පරිබද්ධ විඥානය පිළිබඳ යම් කිසි අදහසක් කරගන්න. එයාට කේන්ද්‍රයෙන් අර ගන්නවා ඉස්සර තරම් දැන් හිත විඤ්ඤාතේ විචිත්‍රයි. රූපදී ඉස්සර දුවන්නේ. ජීවත් ඒක මෝඩකමක් වඩා. සාධ විජේ දුවන එකක් මෝඩකම. ඒ නිසා මූල කර්මස්ථානයේ යම් තාක් මූල කර්මස්ථානයේ තාම සාන්තව, ඊටාත්ම නිරෙමි අවතින්නා වූ தත්ත්වය ඒක අමුත්‍යක්ෂේ වැටෙනවා. වෙන කෙනෙක් කියපු බණකට වඩා තමයි දහසක් නයින් තේරෙනවා. අන්න දැන් යන්තම් හිත විපස්සනාට වැටලා තියෙන මධ්‍ය ප්‍රතිපදාව. මේකයි වෙන රූප ආවත්, ශබ්ද ආවත්, ගන්ධ ආවත්, රස ආවත් අර මූල කර්මස්ථානයේම හිතනවා. එදිම කර්මයක්. එකෙන් අදහස් කරන්නේ නිවන් දකින්න මූල කර්මස්ථානයේමයි කියලා. නමුත් කෙලෙසියක් කිරීමේ වැඩ පිළිවෙල මේට වඩා සියුම් මට්ටමක යන්න නම් අලුත් ලෙක්කොන්ඩක්ට වැඩ කරන්න යන්න ඕනේ. මේ විසමරාගත්තා වූ මේ මාර්ගයේ දිගේ මිදිරට ගියොත් උන්ට හොඳ දර්ශනයක් ඇති වෙනවා. ඇති හැටි පිළිබඳව. ඒ වෙනකොට ඇහෙන් රූප බලනවා කියන කෙන මොන කරදරයක්ද මොන නයක් වෙන කැඳකියි. මේ කියන සංඥාවල් ඔක්කොම අපි මොනවද අවශ්‍යයි. ඒක නොපේනවා නම් හොඳයි කියන නිසා කරලා තමයි මතක් කරන්නේ. අර සාවක දේශනාවක් ඇත්තටේ නමුත් අන්දේ කියන්නේ. එනස කියන කන්නාඩි දාගෙන දුර බලන කන්නාඩි දාගෙන තව මේකට විකාර වෙන එක නෙවෙයි. ඒ වගේම තමයි මේ කාණ්ඩ ශබ්ද ඇහෙනවා කියලා කියන්නේ හරියට කීරි ගෑමක් වගේ දෙයක්. අන බූරණ දෙයක්. මේ දීප වගේ නේද දෙදෙන්නේ කියන්නේ. අගේ පැත්තේ තියෙන අයිය අනකාමී රන් වීරෙක් වාගේ ඒ දක්ෂකම් පෙන්වන්නට නෙවෙයි. කොන්ද පහළ කෙනෙක් වගේ දෙදෙන්නේ කියන්නේ. කල්පනාවල් එනවන මොන අනේම මෙහෙ යන්න යන්න මෙහෙ යන්න යන්න කියන අපේ ආමන්ත්‍රණ එන වෙලාවක මැරුණා වගේ ඉඳලා දෙදෙන්නේ. ඒ මොකද එහෙම කරලා හරි කමන්නේ මේ අනිත්‍ය ප්‍රතිපද විඥානයේ දේරගත්තොත් ඒක තමයි යෝග කමත. ඒක තමයි තපස කියලා කියන්නේ. ආනේ එදිනේ යාර තමයි මේ විපස්සනා අපිට වෙන්නේ. එතෙන්ට තේරෙන පටන් අර ගන්නවා මේ ආගන්තුක උපක්ලේශ කියන එක අර ආඥානමය යෝගක්තිය දාගන්න වැඩක්. ඒක අයින් කරන්නේ ඒවා පිළිබඳව අනිත්‍ය සංඥාවෙන් දුක්ඛ සංඥාවෙන් බලන්න පටන් අරගත්තොත් ඉබේම හැලෙන ගැටයකට එනකොට කොහොමද කරන්නේ කියලා පොඩි ටිකක් අපේ ගන්නවා. මොකද ඒක ලොකු සූරකමක් අවශ්‍ය කරනවා. මේ ප්‍රඥාව අවශ්‍ය කරන නිසා පරිවර්තනයේ දේශනා කරනවා. සංඥා භාවයේ තමයි විඥාන පඤ්ඤා. භාවිත මනසකේ විඥානේ හාත්පසින්ම දැකගන්න. මෙන්න ඉන්ද්‍රිය ප්‍රතිපදලේ තමයි අපි හතර පස්සේ කක්ෂිය දාලා දුන්නවත් ඒක අක්ෂර අක්ෂය හතර පස්සියාවට දුවන්න ගත්තොත් රටේට මොකද වෙන්නේ කියලා හිතා ගන්න. ඒ වගේ තමයි ඉන්ද්‍රියට අවුලච්ච ගමන් විඥානේ එහාට මෙහාට හොල්ලන්න පටන් ගන්නවා. අනිත්‍ය ප්‍රතිපද වෙනකොට එක රූපාරාමණයක් කර කියනවා ඒකත් එක්කයි ගන්දුන යන්නේ නමුත් එතනක් තියෙනවා තාම ආනේක කියලා ගන්නන මෙන්න මේ ප්‍රතිබද්ධ වෙච්චහම එයාගේ හැටි මෙන්න එහෙම නොවිච්චහම හැටි මෙන්න මේ ඒ අල්ලාගත් රූපයත් දෙදෙනි එහෙම නැත්නම් නිර්ව මේ නිර්වාණ වෙමි නිර්වින්දනව ආවේට යනකොට මොකද විඥානෙට වෙන්නේ මෙන්න මේ විදිහට විඥානේ පරිඥාව ආත්මකම දැක්කා ඉතින් යම් කිසි දුකක් ගන්නේ. දුකව ආර්ය ශාවකෙක් හරි. මේ බව දැනගෙන ඒ පටන් අර ගන්නකොට නම් දෙන්නේ නැතිවීම ආනාපාන ගොරෝසී තමයි ඒ වෙලාව හොඳට ඒක මෙනෙහි කරන්නේ. එයියත් ආ වූ අංගප්‍රත්‍යංග යංජනන් වියංජන අලගිය මුලගේ තේරම බලාගන්න. ආයෙකින් අපි උප්පන්න බැරි සතරේ බලාගත්තොත් එයාගේ රංගන ඉවරලා යකට. පැත්තකට වෙච්චාම ඔන්න සංඥාව මේ විසංඥාවක් නෙවෙයි. අසංඥිත් නෙවෙයි. විදූත සංඥාවකුත් නෙවෙයි. මොන හොඳට ගන්න තේනවා දැන් අරමුණට මුල දාගෙන ඉන්නවා. එහෙන් කූපිය නලියනවා වගේ ගන්න මේ සාද්දත් ඇහෙන. එහෙන් ධාර්යයක් දාන. මොන ගානක් තියෙනවා. අර ගාන ගන්න පටන් අරගත්තොත් ඉතින් අල්ලුමුක දෙකක් දැනගෙන භාවනා කරනාටත් ගන්න බෑ නැගිටින්නත් පුළුවන්. ඉතින් උපකාරය වෙන්නේ ආනක් නොවෙන එකක්. ඇත්තත් වෙනවා සංදේශයේ ඉන්නවා. ආන්නේ විදිහට මේ අල්ලගත්ත කොට කරගත්ත මූල කර්මස්ථානියම එක දිගට පැවැත්විල්ල නම් මම දැන් යෝගාවතරණයේ 85ක් 90ක් පරදින වගේ මේ ගැන කියනකොට මම හිතන මතකන්නේ යෝගාවදෙන් වැරදි කරලා ඒ කර්මස්ථානචාරි වෙනකොට වැරදි කරලා. ගොඩදෙක් මේ වෙලාවට අලුතෙන් කුණු ගණක් දාලා නාටකම් පටන් ගන්න හදනවා. නමුත් මේ ගෙවිගෙන යන නාටකෙම විවාදයෙන් යුක්තක් බව දන්නවා. ඉතින් යෝගාවතරණයේ අපි ඊයේ තමයි අපි අත්දැකීමේ කර්මස්ථාන ආධාරිත වාර්තා කරනවනේ කොච්චර වැරදි කායිකමත් ඒකට ප්‍රශ්නයක් නැහැ. අපි කවුරුත් වැරදි වැරදි දෙකෙන් තමයි. පරිේශණයකින් වැඩේ. මේ විඥානයේ ගැළවීමක් හම් වෙන්නේ නැහැ. කරන්න තියෙන්නේ ඉලියත්තාවුවේ විතමරීම. ඒ විතමරීමේ වැඩ පිළිවෙල තමයි ඉන්ද්‍රිය ප්‍රතිපද තැනි අනිත්‍ය ප්‍රතිපද තැනි ගිහිල්ලා ඊට පස්සේ ඒකටත් හේතු වෙන්නා වූ ඒ අරමුණ අරමුණ විශේෂයෙන්ම විදු මානසිකාරයේදී විවාහ ගන්න කඩ පිළිවෙලට ගියොත් සර්වඥාන්ත දේශනා කරනවා ශාස්ත්‍රික පුතක්ඥය ඒ විඥාණය මේ ඇති වෙන විඥාණය අනිත් එකක් බව දුක් සහිත එකක් බව ගන්න. ඒ නිසා භාවනා කරන්න කරන්න අන්තතු දෙකක් පළඳිනවා නෙවෙයි. නැත්නම් රජ වෙන්න හදනවා නෙවෙයි. විදේක ලබනවා නෙවෙයි. ලදා හොඳට දුක් සත්‍ය වැටෙන්න කරනවා. ඒ නිසා කාටවත් දෙන්නේ මේ දෙන්නේ. මට මෙච්චර දෙයක් ලැබුණා කියලා කවදාකවත් පිටිනම් භාගන පවත්තන්න දෙයක් නෑ මොකද ලැබිච්ච දෙයක් නෑ ලැබෙන්නේ දුකේ පරිඤ්ඤය බව විඥාන පරිඤ්ඤය කියලා කියන්නේ දුක් පරිඤ්ඤයම බව ඉතින් ඒකට මේක විකුණන්න දෙයක් නැහැ නමුත් ඒ ඒ පුද්ගලයන් තේරෙන අම්මා මුත්තා කාලවත් මොන දෙයක් නෑ විඳිනන්නේ නෑ මෙහෙම දෙයක් අගේ කරන්න දන්නේ නැහැ දැන් මේක තවත් තව ලැබිලා තියෙනවා ඒ කාරගත්ත සීල ශික්ෂාව අධි සීල ශික්ෂාවත් එක්ක දිගට දැරිගෙන ගත්ත සමාධිය චිත්ත භාවනාව අධිචිත්ත භාවනාවක් බවටපත් වෙනවා. ඒ තුලදී ඔහු තුළ දස සංඥාව වැඩි වෙනවා. අනිත්‍ය සංඥා, අනත් සංඥා, යෝඥා, අදිනව සංඥා ආදී වශයෙන් නිතර මෙහෙ කරනවා. මෙහෙ කරන්නේ ඒවට ආශ කරන, ලෝල් කරන ආස්වාද විදිහටපත් වෙන පුළුවන් තරම් අයින් කරලා අනුග්‍රහ කරනවා. ඒකට මේ භාවනා මධ්‍යස්ථානයේ ඒකට මේ බුද්ධෝත්පාද කාලයේ කියන ඒකට එකත් ප්‍රතිදේවනේ කියන ආ මෙහෙම කරන්න පටන් අරගත්තට පස්සේ මේ විඥානයේ තියෙන අනිදස්සන ස්වરૂපය. සම්බතෝ භව. අනුකත්ත මේ වාස්ත මේ මේ ප්‍රභාස්තර බව. ඒ වාගේම ඒක කාටවත් විස්තර කළ දෙන්න අනිදස්සන ස්වરૂපේ උදාහරණ තේරෙන්න. නමුත් කර්මස්ථානයට කර්මස්ථානයට අදාළව කතා කරනකොට ඒ කියාගන්න බැරි දේ වුණත් යම් විදිහකට සංනිවේදනය කරගන්න පුළුවන්. ඒ නිසා මේ පුද්ගලයාට අවශ්‍ය කරන ව්‍යාකරණ අවශ්‍යයි. ඒ වගේම විඤ්ඤාතියක් අවශ්‍යයි. විඥානයේ අත්දකින්න ඇති අනුන් සමග සංවේදනය කිරීම අවශ්‍යයි. ඒ නිසා ඊට කලින් ඇති කරගත්ත අර දීර්ඝ අවබෝධය අවශ්‍යයි. ඒ තුළින් තමයි සංවේදනය සිද්ධ වෙන්නේ. මේ කාර්යකුත් මොකක්ද කියන්නේ කියලා නම් ඒ අපිට මරා ගන්නවා කියන වචනේ ඇහෙනකොටම එක සැරෙන්න දහසක් නයි තේරුණා. නමුත් උඹ දැන් කාලේ භාවනා කරන යෝගාවචරය අපිට කලකණ්ඩ වෙන්නේ නෙය පුද්ගලයන් වශයෙන් එහෙම නැත්නම් පදපරම් පුද්ගලයන් වශයෙන් නෙය පුද්ගලයා කියලා කියන්නේ මේ ජීවිතේ උගක් පොරකාර ධර්ම අවබෝධ කරන කියන එක ඒ සඳහා අපිට මේ විස්තර මෙච්චර විභාග අහන්න තියෙනවා කියලා ලැජ්ජා වෙන්න නරකයි. විස්තර කරුවත් අපිට තාම බැරි වුණානේ කියලා හිතවට ගන්න නරකයි. අපි හිතා ගන්න තියෙන මේ ටිකවත් කරන මෙච්චරයි ඉන්නේ ලෝකෙ. අනිත් ඔක්කොම තියෙන්නේ ඊට අමතරව මේ ඉඳුරම් පින්නීමේ පද. ඒකයි අත්ංගමේ අංග පිටක් කරන භාවයක්. අපි මේ කරන උත්සාහයත් අතර ලොකු වෙනසක් තියෙනවා. විශේෂයෙන් මතක තියාගන්න මේකට කිසිම කෙනෙක් ආවම දාපක් ආශිර්වාද කරනවා. කියතන වෙන්නේ අපි මේ කරන වැඩේ කවදාකවත් කිසිදු වැඩි හොඳක් පිළිද ලේන වර්ගයක් වගේ තමයි තියෙන්නේ. මේ විස්තර වශයෙන් බලනකොට නම් අපිට තේරෙනවා මේ වාගේ මේක තේරුම් අරගන්න නැතුව නම් අපි හිත හදා ගන්න තමයි ඒ හිත හදා ගන්න නැතුව අපි තමයි මේ සම්බන්ධතාවය සාකච්ඡා කරන්න යෝග ධර්ම සාකච්ඡා කරන්න ඒ සඳහා අවශ්‍ය කරන ධර්මෝජා මේ ලැබේ. නිසා අපි ආදරෙන් බාර ගන්න ඕන බාර අරගෙන මේ තාක්කල් වෙච්චි අත්තරේ කියනවන කිසිදේක පස්චාතාපකින් කර නැවත සලකා බලන්න. සංස්කාරද එහෙම නැත්නම් ඒවා යථාභූතද. ඒ යථාභූත ඥාන ලක්ෂණේ පහළ වෙනකොට තමයි මේ විඥානය පිළිබඳව අධ්‍යයනයේදී හැඟීමක් ඇති කරගන්න පුළුවන් ඉන්නේ උන්දගේ වැඩ ඒ හැඟීමෙන්ම හමයි. මැජික් කාර්ය මැජික් කාර්ය බව දැනගත්තට පස්සේ එයා කක් විවාහේ නලවන්න හම්බෙන්නේ. ඒ වගේ තමයි විඥානේ පරිණිමය කරගත්තට පස්සේ දැන් නටන අධිකතම වැඩි කැලිට හුණු වලිගේ වගේ නටනවා. නමුත් ඒ නටන්නේ මතර වෙනවා. ආනන්දී විශ්වාසයක් ඇති වුණාට පස්සේ නම් ඒ යෝගාවතරය විපස්සනා යෝගාවතරේ ඒ වාගේම ආස්වාද ආදීනවන් නිස්සාරණ කියන තුන් කොටස දන්න කෙනෙක් චතුරාර්ය සත්‍ය දුන්නේ තුන් වේ. ඒ නිසා අපි ලැබුණු කාලය අනුව මේ විස්තර කරගත්තා. අපි මේ සාකච්ඡා කරගෙන ගිය විග්‍රහයේ ඒ පංචස්කන්ධ නැත්නම් පංච උපාදානස්කන්ධ පිළිබඳව යම් කිසි අත්දැකීමක් ලබා ගන්න පුළුවන් නම් අපි බලමු මේවා පිළිබඳව සමාලෝචන කරුවා පස්සේ ඊගාර්ධින ආයතන පබ්බේට මාරු වෙන්න ඒ තාක්කල් මේ ගෞරවයෙන් යුක්තව ධර්ම ශ්‍රවණය කිරීමේදී ලැබුණා වූ මූල ධර්ම කොටස ඒ වගේම හැම කෙනෙක්ම තවසේ පැය විතරෙන් වැඩි කොටසක් යොදවලා ලබා ගන්න මේ අත්දැකීම සම්පූර්ණ වීමෙන් සියලු දෙනාටම ඒ සම්පතෝපරෝ අනිදස්සන වූ ඒ විඥාණය අධ්‍යක ගන්න ලැබේවා කියන ආශිර්වාදයත් එක්ක කරුණාබරමයි කියලා ආශිර්වාදයක් එක්කම අනුගම දේශනා කරනවා. සිතාචාර්යන්නේ ඊ සම්බතං කුඤ්ඤ සම්පදං සම්බේ දීවා නමෝ දන්ති සම්පතං පස්ති දීකියා මෙත්තාව දාජම්මේ සම්පතං සංකලං පබ්බේති සාමුදන්තු හත සංකප්ති විද්‍යා මෙත්තාව දාජම්මේ සම්පතං සුඤ්ඤ සම්පතං පබ්බේ සත්තාමුදන්තු හත සංකප්ති විද්‍යා ආසත්තාච බුම්මත්තා දීවානාගා ජීවිකා යන්තං මොනෝ විස්වා චිරං සම්පතං ආකාදසාදි බුම්මත්තා දේවානාගා මුත්‍තිකා පුඤ්ඤං ධම්මනිෝදිස්වා බුද්ධං දේශන ආකාදසාදි බුම්මත්තා දේවානාගා මුත්‍තිකා පුඤ්ඤං ධම්මනිෝදිස්වා බුද්ධං රක්ඛන්තු මක්ඛරක් ඉදං ගෝඥාතිනං හෝතු සුඛාං විනාතියෝ ඉදං ගෝඥාතිනං හෝතු සුඛාං විනාතියෝ ඉදං හෝ ඥාති